සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති වේතරාගං වා චිත්තං වේතරාගං චිත්තංති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති වේත දෝසං වා චිත්තං වේත දෝසං චිත්තංති පජානාති සමෝහං වාචිත්තං සමෝහං චිත්තං තපජානාති වේතමෝහං වාචිත්තං වේතමෝහං චිත්තං තපජානාති සංකෙත්තං වාචිත්තං සංකෙත්තං චිත්තං තපජානාති වික්ඛෙත්තං වාචිත්තං වික්ඛෙත්තං චිත්තං තපජානාති මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තං තිපජානාති අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං තිපජානාති සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තං පජානාති අසවාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං පජානාති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං පජානාති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ වේදනානුපස්සනාව අවසානයේදී චිත්තානුපස්සනාව දේශනා කොට වදාරනවා කතංච බික්ඛවේ බික්ඛෝ චitte චිත්තානුපස්සී විහෙරති මහණෙනි මේ ශාසනය සසුන්ගත භික්ෂුන් වහන්සේ කෙසේනම් මේ චිත්තානුපස්සනා භාවනාවේදී එතන චිත්තානුපස්සනා භාවනා කර්මස්ථානයේ පිහිටා වාසය කරන්නේද යත්. එහෙමනම් මෙතනදී මේ බුදු සසුන පිහිට කරගත්ත යෝගාවචරෙක් කය ගැන පිහිටුවාගත්ත සිහියෙන් කායානුපස්සනා කර්මස්ථාන විමු කරගත්තාසේ තමන්ට ලැබෙන මේ වේදනාවන් අරමුණු කරගෙන වේදනානුපස්සනාව දිනු කරගත්තාසේ දැන් තමන්ගේ සිත දිහා බලාගෙන ඒ සිතේ පහළ වෙන සිතවිලි හඳුනගෙන ඒ සිතවිලි හඳුනාගත්ත ස්වභාවය හඳුනගෙන ඒ චිත්තානුපස්සනාවක් වශයෙන් ප්‍රගුණ කරගන්නා ආකාරය තමයි මේ චිත්තානුපස්සනා කර්මස්ථානයේදී පැහැදිලි කරන්නේ. දැන් විශේෂයෙන්ම මතක් කරනවා නම් තමන්ට පුළුවන් තමන්ගේ හිතේ ස්වභාවය මුලින් හඳුනාගන්න. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේට පමණයි <clears throat> පුළුවන්නේ කෙනෙක්ගේ හිතක් බලලා ඒ හිතට ගැළපෙන ධර්ම දේශනාවක් කරලා ඒ දෙසුම් කෙලවර මඟඵල නිවන් අවබෝධ කරවන්නේ. ඒකෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙකුගේ සිතක් රාගයෙන් පෙළෙනවා නම් රාග චරිත නම් අසුභ කර්මස්ථානයේ වැඩිමේ ඒ රාගයෙන් කුණී කරගන්න ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ද්වේෂය උස්සන්න වෙච්ච ද්වේෂ චරිතයක් නම් ද්වේෂ යටපත් කරන්න මෛත්‍රී භාවනාව නැමැති ආයුධයෙන් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක්ගේ විතර්ක චරිතයක් නම් මේ විතර්ක චරිතය සංසිඳවන්න ආනාපාන සති වැනි කර්මස්ථාන උපකාර වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් තුළ මේ මම තමයි මමත්වයේ මානයේ අහංකාරකම තියෙනවා නම් මේ අහංකාරකම නැති කරගන්නට අනිත්‍යානුපස්සනා වැඩිමෙන් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් තුළ ශ්‍රද්ධාදී ගුණධර්මයන් වගේ බල සම්පන්න භාවයක් තියෙනවා නම් බුද්ධානුස්සති වැනි කර්මස්ථාන ප්‍රගුණ කරන්න ලැබෙනවා. ඒ වගේම උප්පත්තියම බුද්ධිමත් ඥානවන්ත නම් ඒ බුද්ධ චරිතයේ ඥානවන්ත චරිතයට පුළුවන්කම ලැබෙනවා. මරණානුස්සති වැනි කර්මස්ථාන හොඳින් ප්‍රගුණ කරගෙන විදර්ශනා කර්මස්ථාන ප්‍රගුණ කරගෙන මාර්ගඵල නිවන් අවබෝධය කරා ගමන් කරා. එහෙමනම් මේ චිත්තානුපස්සනාවේදී කරන්නේ Tamanට පහළවන පහළවන සිත හඳුනගෙන ඒ පහළ වෙච්ච සිත දිහා දැකලා ඒ සිතම අනුස්මරණය කිරීමයි බැලීම තමයි චිත්තානුපස්සනාවේ මූල කර්මස්ථාන මුලින් පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ පින්වතුන්ටත් පුළුවන් පළමුවෙන් Tamanගේ හිත හඳුනගන්න ක්‍රමයක්. ඉතින් මොකද හේතුව අපි දන්නේ නැහැ අපේ චරිත ලක්ෂණය මොකක්ද කියලා. තවත් කෙනෙකුට පේන්නේ නැත්නම් එහෙමනම් Tamanට පුළුවන් Tamanගේ චරිත ලක්ෂණ අනුමාන වශයෙන් හඳුනාගන්න. කොහොමද හඳුනාගන්නේ? Taman භාවනාවට වාඩි වෙලා හදවත පැත්තට හිත යොමු කරගෙන හදවත අරමුණු කරගෙන වෙනත් කිසිම අරමුණක් හිතට ගන්න එපා. කිසි දෙයක් Taman හිතන්නවත් එපා. ඒ වගේම අතීත අරමුණක් ගන්නත් එපා අනාගත අරමුණක් ගන්නත් එපා වර්තමාන අරමුණක් ගන්නත් එපා ස්වභාවයෙන්ම ඒ සිතිවිලි පහළ වෙන්න ඉඩ හරින්න. ස්වභාවයෙන් පහළ වෙන සිතිවිලි දිහා බලාගෙන ඉන්න තමන් ඕමනාවෙන් කිසියම් දෙයක් නොකර. ඉතින් විනාඩි 5ක් පමණ ඉඳ මහන්සි ගන්නට ඕනේ. මුලින් මුලින් ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ විනාඩි 5ක් හෝ 10ක් විතර තමන්ගේ හිත දිහා බලාගෙන ඉඳලා ඒ තමන්ට විනාඩි 10කින් පස්සේ බලන්න පුළුවන් ඇති වෙන නැත්නම් පහළ වෙච්ච සිතුවිලි මොනවද කියලා. ඒ පහළ වුණු සිතුවිලි මොනවද කියලා තමන් නැවත මෙනෙහි කරමින් ඒව ලකුණු කරගන්නවා. තමන්ට පහළ වන ඉබේම ස්වභාවයෙන්ම රාග නිස්සිත සිටිවිලිද, ද්වේෂ නිස්සිතද, මෝහ නිස්සිතද, නැත්නම් විතරක බහුලයිද, එහෙම නැත්නම් ශ්‍රද්ධාව ලැබුණාද? ඔය විදිහට තමන් තෝරගන්න පුළුවන්. ඒ වගේම තවත් ආයත වේලාව විනාඩි 10ක් පමණ නැවතත් අර වගේ චිත්තානුපස්සනාව වඩන මැත්තේ තමන්ගේ සිත දිහා ස්වභාවිකවම පහළ වෙන අරමුණ දිහා බලාගෙන ඉන්නවා. ඔය විදිහට දවසක් දෙකක් තුනක් හතරක් පහක් විතර කරනකොට ඒ පහළ වෙච්ච සිතිවිලි සියල්ලක් නැවත නැවත අනුස්මරණය කරමින් තමයි ලකුණු කරගත්තනේ. මේ ලකුණු කර ගැනීමෙන් තමන්ට තේරෙන්න පුළුවන් වැඩිපුරම තමන්ට පහළ වෙන්නේ මොන වගේ සිතිවිලිද ස්වභාවයෙන්ම. ඒ ස්වභාවයෙන්ම රාග සිතිවිලි වැඩිපුර පහළ වෙනවා නම් තමන්ගේ සිත රාගයට බරයි. තමන්ගේ ස්වභාවයෙන්ම ද්වේෂයේ කේන්තිය හැප්පීම නපුරුකම පහළ වෙනවා නම් ද්වේෂ චරිතයට බරයි. ස්වභාවයෙන්ම Tamanට මේ විතරක බහුල වෙනවන කිසිම අරමුණක එක විදිහට තියාගන්න බෑ. එහෙමනම් ඒ වගේ අවස්ථාව විතරක බහුලයි. ඒ වගේ ස්වභාවයෙන්ම මේ බුදු ගුණ මෙනෙහි වෙන බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා සිහි වෙනවා මහා සංඝරත් දකින්න සිහි කරනවා තින්කම් කරන්න හිතෙනවා මේ වගේ ස්වභාවික සිතේ පහළ වෙනවන ශ්‍රද්ධාවට බරයි. ඒ වගේම මේ සියල්ලක්ම එපා වීමක්, මේ සියලු සංස්කාරයන් ගැන කලකිරෙනවා. පිළිකුලෙන් බලනවා. මේ හැම දෙයක් වැඩක් නැහැ අපි කොච්චර කරත් තේරුමක් නැහැ කියලා අර යථාභූත ඥාන දර්ශනය සමග අර ගැඹුරු නුවණ අවදි වෙනකොට අන්න විදර්ශනාවට බර කර්මස්ථාන සුගුණ කරපු චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ඔය විදිහට Tamanට පුළුවන් Tamanගේ චරිතය හඳුනගන්න මුලින්. මුලින්ම Tamanගේ චරිතය හඳුනගෙන ඒ චරිත ලක්ෂණය තේරුම් අරගෙන භාවනා කර්මස්ථානය තෝරා ගන්නවා නම් සාමාන්‍ය තරමට තරමක් දුරට තමන්න පුළුවන්කම ලැබෙනවා තමන්ගේ හිතට ගැළපෙන බෙහෙත් ඖෂධ ධර්ම ඖෂධය ලබා දීලා ඒ හිතේ හටගන්න රෝග සුව කරගන්න. එහෙමනම් අර හිතේ හටගන්න රෝග තමන්වත් විමසලා තමන්ව තේරුම් ගත්තොත් මගේ හිතේ තියෙන මේ මේ අහවල් අහවල් අසනීප කියලා ඒ කෙලෙස් රෝග හඳුනගෙන ඒ ක්ලේශ රෝගයන්ට ප්‍රතිකාරම විදිහට තමයි අපි මේ චිත්තානුපස්සනාවෙන් ඇති කරගන්න සිත ගැන අවබෝධයෙන් හේතු කරගෙන තමයි කර්මස්ථාන ඉදිරියේදී දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක මේ භාවනාව ප්‍රගුණ කරන්න පිළිමෙන ඊළඟ භාවනාව දියුණු කරන්න කැමැති යෝගාවචරයන්ට මුලින්ම තමන්ගේ හිත ගැන හඳුන්වා දීමට හිත ගැන උපදෙසක් ලබා ගන්න තමයි අපි ඔය උපක්‍රමයක් විදිහට භාවිතා කරන්නේ. නමුත් දැන් අපි මේ චිත්තානුපස්සනාව භාවනාව ගැන කර්මස්ථානය විස්තර කරනවා නම් පින්වතුනි ඇත්තටම කියනවා මේක සමත කර්මස්ථානයක් නෙමෙයි. මේක විදර්ශනාවට බර නාම කර්මස්ථානයක්. මොකද හේතුව තමන්ගේ හිත ගැන බලන්න පුළුවන්නේ ඒ විදර්ශනා පාදක කර්මස්ථාන තුලින්නේ. අර අපි දැන් මතක් කරා මුලින් කායානුපස්සනාවේදී ඒවා සමත වශයෙන් වඩන්නත් පුළුවන් විදර්ශනා වශයෙන් දකින්නත් පුළුවන් ඒ කායානුපස්සන නැත්නම් කර්මස්ථාන. එතකොට සමත වශයෙන් ප්‍රගුණ කරලා විදර්ශනා හැරෙන්නත් පුළුවන් ඒ විදර්ශනා වශයෙන්ම ආරම්භ කරන්න පුළුවන්. කොහොම නමුත් අර කායානුපස්සනාවේදී Tamange කය හඳුනා ගන්නට අර ධාතු මනසිකාර භාවනාව මහත් උපකාරයක් වුණා. ඒ ධාතු මනසිකාර භාවනාවෙන් ඇති කරගන්න ඒ අදිතාලම ඒ ඇති කරගන්න චිත්ත ශක්තිය තමයි අපට මහත් උපකාරයක් වන්නේ ඒ රූප කලාප රූප හොඳින් දකින්න හඳුනා ගන්න යථා ස්වභාවය දකින්න. ඒ වගේ තමයි රූප කර්මස්ථානයේ වඩල කායානුපස්සනාවේ දියුණුවක් ලබාගත් කෙනෙක් ඉන්නවනම් ඒ කායානුපස්සන භාවනාවෙන් දියුණුවක් ප්‍රගතියක් ලබාගත් කෙනෙක් ඉන්නවනම් ඒ යෝගාවචරයට ඉතාමත් පහසුවෙන් අර වේදනානුපස්සනාව දියුණු කරගන්නත් පුළුවන්. එතකොට තමන් හිතේ පහළවන්නේ මේ සැප වේදනාවක් මේ දුක් වේදනාවක් මේ අදුක්කම සුඛ වේදනාවක් මේ කායර ලැබුණු සැප ස්පර්ශය මේ කායර ලැබුණු දුක් ස්පර්ශයක් කියලා ඒ වේදනාව එකින් එකට එකින් එකට හඳුනා ගන්න පුළුවන්. මේ චක්කු සංපස්යෙන් හටගත්ත වේදනාව, මේ සෝත සංපස්යෙන් හටගත්ත වේදනාව, මේ ගාහන සංපස්යෙන් හටගත්ත වේදනාව කී කීපව ඒවා හොඳට දකින්න පුළුවන්නේ අර රූප කර්මස්ථානේ හොඳට ප්‍රගුණ කරගෙන නාම කර්මස්ථානේ ආරම්භයක් ලබාගත්ත කෙනෙකුට. ඒක නිසා ඔය නාම කර්මස්ථාන විග්‍රහ කරන සූත්‍ර දේශනාවල එහෙමත් නැත්නම් ඔය අනුපද ධම්ම අනුපද සූත්‍ර දේශනාවනේ දේශනාවලදී සරියුත් මහ රහතන් වහන්සේ අර අනුපද ධම්ම විපස්සනා කරේ කොහොමද කියනවා නම් ධානයකට සමවැදෙන සමෝතේ නැගිටලා ඒ ධාන සිදුවන නාමය ඒ වගේම වේදනාව විඥාණය මේවා මෙනෙහි කර කර ඉදිරියට ගියා කියලා මතක් කරන්න. ඒක නිසා පැරණි ආචාර්යන් වහන්සේලා මතක් කරනවා යම් කෙනෙකුට තමන්ගේ මේ සිතේ නාම ධර්ම හඳුනගන්න නම් නාම ධර්ම දකින්න නම් නාම ධර්ම ගැන අවබෝධයක් ඇති කරගන්න නම් ඒ නාම ධර්මයන් හඳුනා ගැනීමට පිවිසෙන දොරටු තුනක් තියෙනවා. ඒ දොරටු තුන තමයි කියන්නේ එක්ක පස්යෙන් පටන් ගන්න ඕනේ, එහෙම නැත්නම් වේදනාවෙන් පටන් ගන්න ඕනේ, එහෙම නැත්නම් සිතෙන් පටන් ගන්න ඕනේ. ඒ පස්යෙන් පටන් ගත්තොත් ඒ පස්සේ හේතු කරගෙන අපට පුළුවන් ඉතින් එහාට ඒ ඉතිරි චෛතසික ටික නාම ධර්ම හඳුනගන්න. එහෙම තමයි වේදනාවෙන් පටන් ගත්තොත් වේදනාව ප්‍රකට නිසා වේදනාව උදව් කරගෙන ඉතිරි නාම ධර්ම සියල්ලක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපට පුළුවන්කම ලැබෙන සිත හඳුනාගත්තොත්. එතන විඥාණයෙන් පටන් අරගෙන ඉදිරියට පියමන් කරන්න පුළුවන්. ඒක නිසා තමයි මේ සතිපට්ඨාන භාවනාවේදී වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි දේශනා කරන්නේ. දැන් ධම්මානුපස්සනාව විශේෂයෙන් පස්සචෛතසික ප්‍රධාන කරගෙන ඒ ඒ ධම්මානුපස්සනාවට මහත් රුකුලක් වෙන පස්ස චෛත්‍යය ප්‍රධාන කරගෙන භාවනා කර්මස්ථාන වඩනකොට. එහෙමනම් දැන් මෙතනදී අපි දැන් කතා කරන්නේ පිළිවෙලින් පවත්වාගෙන ආපු දේශනා මාලාවක් නිසා අදට අපිට නියමිත වෙන චිත්තානුපස්සනාව. එහෙමනම් මේ චිත්තානුපස්සනාව වඩන්න කලින් බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාව ගැන කියලා තියෙන මේ කරුණු කාරණාවන් අපි ඉස්සරහින්ම ගන්න ඕනේ. ඒ කරුණු කාරණා පැහැදිලි කරගන්න ඕනේ. හේවන ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ සසුන්ගත භික්ෂුන් වහන්සේ මේ සිත හඳුනා ගන්න කොහොමද? සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. එහෙමනම් මේ මට පහළ වුණේ රාග සහිත සිතක් තියෙනවා. රාග සහිත සිතක් කියලා නෝනින් දැනගන්නවා නෝනින් දැනගෙන මෙනෙහි කරනවා. එතකොට මේ රාග සහිත කියන එක අදහස යම් කිසි අරමුණක් ඉතින් රූපාරම්මන වෙන්න පුළුවන් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මේ කියන අරමුණු වලින් එකක් වෙන්න පුළුවන්. එහෙනම් අතීත අරමුණක් වෙන්න පුළුවන්. අනාගත අරමුණක් වෙන්න පුළුවන්. වර්තමාන අරමුණක් වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික අරමුණක් වෙන්න පුළුවන්. බාහිර අරමුණක් වෙන්න පුළුවන්. හීන අරමුණක් වෙන්න පුළුවන්. ප්‍රණීත අරමුණක් වෙන්න පුළුවන්. මොන යම් අරමුණක් ස්ථාරම්මන පැමිණියොත් ඒක සැපයි සැපයි කියලා තණ්හාවෙන් ආසා කරලා දිට්ඨියෙන් ග්‍රහණය කරගෙන මමත්වෙන් අපි මම කියලා හෝ මට කියලා හරි ඒ තණ්හා දිච්චි මාන වශයෙන් අහංකාර වශයෙන් හෝ ඒ අරමුණ අල්ලගත්තොත් ඒක විශේෂයෙන්ම කියනවා නම් ඒ ලෝභ නිශ්චිතව තණ්හා නිශ්චිතව අරමුණ ග්‍රහණය කරගත්තොත් අන්න සිතේ පහළ වෙනවා රාග සහිත සිතිවිලි ඇලීම් සහිත සිතිවිලි එහෙමනම් මේ සිතිවිලි මොනවද ලෝභ මූල සිත් 8 ඉතින් සමහරක් වෙලාවට මේ ස්ථාරම්මණය නිසා සෝමනස් වෙන්න පුළුවන් චිත්ත මජ්ජාත්තාරම්මනතා උපේක්ඛා වෙන්න පුළුවන්. ඒ වගේම දිට්ඨිය යෙදিলা අනිවාර්යයෙන්ම දෙන්න යෙදিলা උපදින්නත් පුළුවන්. දිට්ඨි නොයෙදී උපදින්නත් පුළුවන්. කොහොම නමුත් වේවා යම් කිසි අරමුණකට ඇලීම් කරනවා නම් බැඳීමක් ඇති කරගන්නවා නම් ඒ වගේම ඒ ඇලීම් සහගතව කතා කරනවා බැඳීම් සහගතව හැසිරෙනවා නම් අන්න ඒ තුල තමයි පින්වතුනි අපට මේ කියන රාග සහිත ලෝභ මූලසිත අට උපදින්නේ. එමනම් මේ ලෝභසිත අට පහළ වෙන හැටි එකින් එකට එකින් එකට දකිනවන එකින් එකට බලනවන එකින් විමසනවන මේක තමයි අපි කියන්නේ නාම කර්මස්ථානයේ අවස්ථාව නාම කමඨාන් කොටසක් කියලා. ඊළඟ ඒ වගේම මේ යෝගාවචරය යන පුළුවන් විිත දෝසං වා විිත විිත වීත රාගං වා චිත්තං වීත රාගං චිත්තං පජානාති. මේ වීත රාග කියනකොට මෙතන නික්ලේශී සිතක් නෙමෙයි කියන්නේ. දැන් දේශන අර්ථකථාරුණු පැහැදිලි කරනවා මේ රාගය නිස්සිත වුණා නම් ලෝභ මූල සිත් අතට වීත රාගය කියලා කියන්නේ රාගයෙන් පහ වෙච්ච සිත. එහෙමනම් මේක කුසල් වෙන්න පුළුවන්, අභ්‍යාකට වෙන්න පුළුවන්. ලෝකෝත්තර සිත් හැර. මේ ලෝකෝත්තර සිත් අපි චිත්තානුපස්සනා විදර්ශනාවට පාදක කරගන්නේ නැහැනේ. අන්න එතන පැහැදිලි නපද. ඒක නිසා මේ ලෝකෝත්තර සිත් හැර මේ ලෞකික සිත් 81ක් තියෙනවා. 81කින් ලෝභ සිත් 8 අයින් කරගත්තාම සරාග කියද්දි ඉදිරියේදී දෝෂ මූල මෝහ මූල කියන නිසා අකුසල් 12 අයින් කරගන්නවා. එහෙමනම් ඉතිරි සිත් සියල්ලක්ම විශේෂයෙන්ම කුසල් වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හරි විපාක වශයෙන් හරි අපට මේ ලෝභයෙන් තොරව සිතක් පහළ වෙනවා නම් ඒ සියලුම සිත් වලට අපට පුළුවන් කියන්නේ විතරාග සිත් කියලා. එහෙමනම් මේ යම් යෝගාවචරයේක මේක ලෝභ සිතක් කියලා දකින්නේ ඒක විත රාග සිතකින්. ඒ කියන්නේ මේක ලෝභ සිතක් කියලා දකින්නේ අලෝභ සිතකින්. ඒ වගේම මේක බැඳීම් සිතක් කියලා දකින්නේ මේ හැම සිත ලෝභ නිසිත සිත හඳුනා ගැනීම කුසලයක් වෙනතුනි. ඒක නිසා තමයි අර අකුසල අකුසල නාම ධර්මයන් විදර්ශනා කරනකොට බලනකොට මේ යෝගාවචරයන්ට පුළුවන්කම ලැබෙනවා ඒ අකුසල් සිත් දිහා දැකලා දැම්මට පහළවනේ අහවල් අකුසලයේ මේක ලෝභ නිසිත අකුසලයක්, ditthi නිසිත අකුසලයක්, ඒ වගේම උපේක්ඛා සහගත අකුසලයක්, මාන නිසිත අකුසලයක් කී කියා කී කියා තමන්ටම දකින්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ අකුසලයේ දකින්න අකුසසිතකින් නෙමෙයි. අකුසලයේ දකින්න කුසසිතකින්. අන්න බලන්න එහෙමනම් මේ විතරාග කියලා කියන්නේ අපි කාමාවචර කුසල් වෙන්න පුළුවන්, රූපාවචර කුසල් වෙන්න පුළුවන්, අරූපාවචර කුසල් වෙන්න පුළුවන්. ඒ විතර ඒක පෘතුජන අපට මේ විදර්ශනාවේදී අන්න කුසල්සිත පහළ වෙනවා. දැන් රහතන් වහන්සේ නම යෙහිතක මේ රාමසිත විදු පහළ වෙන්නේ නැහනේ. නමුත් උන්වහන්සේලාට අතීතේ රාග නිශ්චිත අරමුණු මෙනෙහි කරන්න පුළුවන්. ඒක මෙනෙහි කරත් නැවත රාගසිත පහළ වෙන්නේ නැහැ. ඒ සියල්ලම ක්‍රියාසිතමයි. එහෙනම් ක්‍රියාසිත ක්‍රියාසිතම තුන්වහන්සේ එහෙම මෙනෙහි කරන්නේ නැහැ. ඒ සියල්ලක් උන්වහන්සේ දකින්නේ අය අතීත දැක්කත් ඒ සියල්ලක්ම නාම රූප වශයෙන් ඒවා පඤ්ඤාත්ති වශයෙන් පරමාර්ථයෙන් දකිනා මිස ඒ කිසිම තැනක ඇලීමක් බැඳීමක් ගැටීමක් ඇති කරගන්න තරම් උන්වහන්සේගේ කෙලෙස් නැති නිසා නික්ලේශ නිසා කිසිම ආකාරයේ හානියක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි තේරුම් ගත යුතු වන්නේ යම් වෙලාවකදී රාගසිත තේරුම් ගත්තා තේන විතරාග කියනකොට ලෞකික වශයෙන් කාමාවච රෝපාවච අරෝපාවච කුසල් පහල කරගන්නවා නම් ඒ කුසල් සිත්වල කුසල් සිත දැකීම කුසල් සිත හඳුනා ගැනීම කුසල් සිත නැවත නැවත ප්‍රගුණ කර ගැනීම තමයි විතරාග කියලා කියන්නේ ඊළඟට දෙවෙනි නායකයෙන් පැහැදිලි කර දෙනවා සදෝසං වා චිත්තං සදෝසං චිත්තං ච පජානාති දේශ සහිත සිතක් කියලා දකිනවා දේශ සහිත සිතක් කියලා නොවනින් මෙනෙහි කරන මේ යෝගාවචරය. දැන් ද්වේෂය සහිතයි කියනකොට ද්වේෂය තනියම ලීදල වෙන්න පුළුවන්, ද්වේෂය ඉරිසියාවත් එක්ක වෙන්න පුළුවන්, ද්වේෂය මසුරුකමත් එක්ක වෙන්න පුළුවන්, ද්වේෂය පසුතැවිල්ලත් එක්ක වෙන්න පුළුවන්. ඒවල මොනයම් ආකාරයකින් හරි මේ ද්වේෂය යෙදිලා ද්වේෂ නිස්සිතව අකුසල් පහළ වුණා නම් ඒ පහළවන සියලුම අකුසල ශක්තිය දෝමනස සහගත පටික සම්පයුක්ත සිත් වශයෙන් උපදින. එහෙමනම් ඒ සිත දිහා දකිනවා ඒ සිතේ ස්වභාවය හඳුනගෙන මේක ද්වේෂ සිතක්, දෝමනස සිතක්, පටික සම්පයුක්ත සිතක් කියලා තමයි නුවණින් දැක දැක දැක දැක මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන අවස්ථාව තමයි අපි කියන්නේ අර ද්වේෂ සිතක් හඳුනාගත්තා දැනගත්තා කියලා. ඒ වගේ වීත දෝසං වාචිත්තං කියනකොට අර ද්වේෂය නැති වීත දෝෂිත වීත දෝෂ කියලා කියන විතරක් ලෝකෝත්තර නෙමෙයි ලෞකික වූ කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් කියන මේ කුසල් සිත් පහළ වෙනකොට ඒ කුසල් සිත තුළ ද්වේෂය නැහැ වීත දෝසයි අර ද්වේෂය නැති සිත අරමුණු කරගෙන අර ද්වේෂය නැති කුසල් සිත අරමුණු කරගෙන ඒ සිත දිහා බලමින් තමන් ප්‍රගුණ කර ගන්නවන අවබෝධයක් වැටහීමක් ඇති කර ගන්නවා නම් එන්න මේක තමයි අපි කියන්නේ වීත දෝෂ කියලා. ඊළඟට සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති. එහෙමනම් මෝහ සහිත සිත. දැන් මෝහය කියනකොට එහෙමනම් මෙතනදී මෝහ මූල සිත් දෙකක් තියෙන උද්දච්ච සම්පයුක්ත විචිකිච්ඡා සම්පයුක්ත කියන. අපේ සිත නොයේ රාග අරමුණු නිසා වෙන්න පුළුවන් ද්වේෂ අරමුණු නිසා වෙන්න පුළුවන් මේ අරමුණුත් එක්ක හිතේ ඇති වෙනව නොසන්සුන්කම. ඒව හිතේ කලබලකාරී ගතිය. ඒ වගේම සිතේ දින වික්ෂිප්ත ගතිය. මේකට උද්දච්ච කියලා කියන්නේ. ඒ වගේ තව අවස්ථාවලදී අපි දැන් ධර්මයේ ඉන්නකොට ධර්ම ඉගෙන ගන්නකොට ධර්මය ප්‍රගුණ කරනකොට අපට බුද්ධ ආදී රත්නාත්‍රය ගැන නොඑක් සැක සංකා උපදින්න පුළුවන්. ඒ වගේම තමන්ට මෙලව ජීවිත, පරලොව ජීවිත, සාංසාරික ගමන ගැන සකසාංක අපු දෙන්න පුළුවන්. තමන්ගේ සීලයේ ප්‍රතිපත්තිය ගැන සකසාංක අපු දෙන්න පුළුවන්. අනේ මගේ සීලය හරිද? මගේ මේ ප්‍රතිපත්තිය හරිද? මගේ මේ භාවනාව හරිද? වැරදිද කියන සකපු දෙන්න පුළුවන්. මේ සැක ඇති වෙන්නේ මොකෙන්ද? මෝහ සිතක් හේතුවට. එහෙමනම් තමන්ට ඒ වගේ ඒ මෝහය යෙදෙන්න සුදුසු අරමුණක් ඇති වෙනකොට ඒ අරමුණත් එක තමයි එළී ගලී ඉන්න අවස්ථාවේ තමයි අර වික්ෂිප්ත වෙච්ච සිත සහ ඒක මෝහ මූල සිත පහළවන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ කියන සිත් පහළ මේ කියන සිත් උස්සන්න වීම නිසා නැත්නම් ඒවත් හොඳට තේරුම් ගන්න පුළුවන් නම් දැනගන්න පුළුවන් නම් අන්න ඒක තමයි කියන්නේ චිත්තානුපස්සනාව කියන්නේ. එහෙමනම් මේ යෝගාවචරයන්ට භාවනා මනසෙන් ඉන්නකොට හිතගෙන ගවේෂණයෙන් ඉන්නකොට තමන්ට මේ රාගසිතක් පහළ වුණොත් ද්වේෂසිතක් පහළ වුණොත් මෝහසිතක් පහළ වුණොත් ඒ Tamanට පහළ වුණ සිත දිහා දකිමින් ඒ සිතම අරමුණු කරගෙන වාසය කරනවා නම් අන්න බලන් චිත්තානුපස්සනාව ප්‍රගුණ වෙන ආකාරය. ඊළඟට පැහැදිලි කර දෙනවා අපි වීත මෝහං වා චිත්තං වීත මෝහ කියලා කියන්නේ මෝහය නැති. එහෙමන ලෝකෝත්තර නෙමෙයි අර මුලින් මතක් කරා වගේම ලෞකික කුසල් වෙන්න පුළුවන්. රෝපාවචර අරෝපාවචර මේ කාමාවචර කුසල් මේ කුසාසිත නැවත නැවත ප්‍රගුණ කරනවා නම් බලනවා නම් ඒ කුසාසිත හොඳට කුසාසිත හඳුනගෙන ඒ කුසාසිත මෙනෙහි කරනවා නම් අන්න ඒක තමයි මෙතන අපි කියන්නේ වීත මෝහ කියලා කියන්නේ. එවන වීත රාග, වීත දෝෂ, වීත මෝහ කියන තැන්වලදී අකුසාසිත බහැර කරලා ඒ කුසල් සිතක් අරමුණු කරගන්නට ඕනේ. නමුත් විපාක සිත් ක්‍රියාසිත්ව අපි අරමුණු කරාට වරදක් වෙන්නේ නැහැ. අපට ආවේනික වෙච්ච විපාක ක්‍රියාසිත් කුසාසිත තමයි වැදගත් වන්නේ. එහෙමනම් මෙන්න මේ ණය ක්‍රමයට තමන්ගේ සිත ගැන තමන්ට දකින්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අර තවදුරටත් මේ නාම කර්මස්ථාන නාම භාවනා කමඨහන වඩන්න කැමති යෝගාවචරයන් ඉන්නවා නම් අර රූප කර්මස්ථානේ හොඳින් ප්‍රගුණ කරගත යෝගාවචරයන්ට තමන්ගේ හිත දිහා බලාගෙන ඒ තමන්ට පුළුවන් අරමුණු කරගන්න කලින් තමන් ඇලීම් කරපු රාග නිශ්චිත අරමුණක් අපේ හිතමු දැන් තමන් කලින් මල් පූජාවක් කරා බොහොම ලස්සන මල් වට්ටියක් පූජා කරා ඒ මල් වට්ටි බොහොම ලස්සනයි ලස්සනයි කියලා අපි හිතුවනම් ඒ ලස්සනයි කියලා හිතපු අවස්ථාව ඒ ලස්සනයි කියලා අරමුණු කරගත්ත අවස්ථාව නැවත මතක් කරනකොට අන්න ඒ සිතම නැවත ආසා කිරීම නිසා ලෝභ නිශ්චිත චිත්ත වීතිය මනෝද්වාරික වශයෙන් උපදිනවා. එතකොට අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ඒ වගේම ලෝභ නිශ්චිත චිත්තක්ෂණ හතක් සදාරම්මන දෙකක් පහළ වෙන්න පුළුවන්. ඉතින් මේ සිතෙන් සිතට සිතෙන් සිතට අපි බලන්න යනකොට අපේ අපි තාම ආධුනික නිසා මේ භාවනාවට ඒ වගේම තාම පුහුදු මනසක් තියෙන නිසා ගැඹුරු දර්ශනා ශක්තියක් ලැබිලා නැති නිසා මුලින් මුලින් අපට අපහසු වෙනවා මේ හිතේ ස්වභාවය දකින්න. නමුත් නැවත නැවත එක එකවරක් නෙමෙයි සියවර දහස්වර දසදහස්වර ප්‍රගුණ කරමින් ප්‍රගුණ කරමින් ප්‍රගුණ කරමින් බලනකොට අර අර මේ රාග හිතත් එක්ක පහළ වෙච්ච නාම ධර්මයෙන් කියන එකට Tamanට වැටහෙන්න පුළුවන් වටහා ගන්නත් පුළුවන් වැටෙන ආකාරය Tamanටම තේරෙනවා. මේක කවුරුත් කියන දේවල් නෙමෙයි. ඉතින් මේ Tamanටම දකින්න පුළුවන් ඒ සිතේ ස්වභාවය. ඊළඟට ඒ වගේම තමයි Taman දැන් කලින් කාගෙත් එක්ක හරි නුරුසුපු ගතියක් ඇති කරගත්තා නම් තරහක් කේන්තියක් ඇති කරගත් අරමුණක් වෙනෙහි කරනකොට අන්න ද්වේෂ සහගත සිත් පහළ වෙන පරම්පරා පහළ වෙනවා. ඒ ද්වේෂ සිත අරමුණු කරගත් ඒකත් මනෝද්වාරිකයෙන් පහළ වෙනකොට අර ද්වේෂ සිතේ තිබෙන මේ චිත්තාක්ෂණ හඳුනගෙන ඒ ස්වභාවය Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමන්තර පසුතැවිලි ලකුණු අවස්ථාවක්, ඉරිසියාවක් ඇති කරගත් අවස්ථාවක් බව අරමුණු කරගන්න පුළුවන්. ඒ වගේම උද්දාච්ච නිශ්චිත, විචිකිච්ඡා නිශ්චිත අරමුණු මෙනෙහි කරමින් තමන්ට පුළුවන් නැවත නැවතත් අර හිතේ හිත දිහා බලාගෙන මේ නාම කමතහන් ප්‍රගුණ කරගන්න. ඉතින් අද වර්තමාන බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව ගැන වැඩි පිළිගැනීමක් කැමැත්තක් නැති නිසා මේවා දකින්න බැරි දේවල් මේවා මේ අරූපී ධර්ම කිය කියා මේවා ප්‍රතික්ෂේප කරනවා. නමුත් පින්වතුනි යම්කිසි කෙනෙක් මේ නාම රූප විදර්ශනාව කියලා කියන්නේ මේ විදර්ශනා භාවනා මූල කර්මස්ථාන මූලික අවස්ථාවනේ ඉතින් මූලික අවස්ථාවේ පවා මේ නාම රූප දෙක වෙන් කරගන්නේ නැතිව නාම රූප දෙක දකින්නේ නැතිව නාම රූප දෙක වැටහීමක් අවබෝධයක් නැතිව එතනින් එහාට අපි කොහොමද පියමන් කරන්නේ ඉතින් ඒකෙන් අපේ ආරාධනාව මේවා කරලා බලන්න තමන් කරලා ප්‍රගුණ කරලා තමන් අත්දැකීමක් තමන්ට ලැබෙනකොට තමන්ට පුළුවන් මේක හරිද වැරදිද කියලා තීරණයක් කරන්න ඉතින් තමන් නිගමනයකටපත් නොවි තවත් කෙනෙක් කියන කියන දේවල් අහලා බොහෝ දෙනෙක් අද අකුසල් පුරව ගන්නවා මේ අභිධර්ම පිටකයේ වැරදි අට කතා වැරදි මේ මේ විසුද්ධි මාර්ගයේ වැරදි මේවා වැරදි දේවල් කිය කිය අද විවේචනය කරනවා. ඉතින් සමහරක් වෙලාවට විවේචනය තුළින් ඇති වෙන්නේ කුසාසිතක් නෙමෙයි අකුසාසිතක් නේ. ඒ අකුසාසිතම තමයි මහත් වූ විපාකයක් මහත් වූ දුගතියක්. ඒ වගේම කිසිම දවසක භවයක් පාසා මේ ධර්මයේ දකින්නවත් නොලැබෙන මිත්‍යා දෘෂ්ටික පෞල් ඉපදিলা පිටසක්වල ඉපදෙන්න පවා හේතුවක් වෙයි. මේකේ ධර්මයේ නිගරු කිරීම විපාකව. ධර්මයේ මේ අහවල් අහවල් ධර්මයේ බොරුව කියලා. ඉතින් ඒක නිසා තමයි මමත් ඔය ගැඹුරෙන් මේ සිතානුපස්සනාව දේශනා කරන්න කැමති නැත්තේ. කැමති දේශනා කරත් සමහරක් කෙනෙකුට ඕවා දකින්න පුළුවන්, ඕවා දැක්කේ ඉන්නවල අනවශ්‍ය ප්‍රශ්න, හරස් ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. ඉතින් ඒවට පිළිතුරු දෙන්න ගත්තාම සමහරක් වෙලාවට අපිට පිළිතුරු දෙන්න බැරි තනුත් තියෙනවා. ඔය තමන්ම ප්‍රායෝගිකව දකින්න ඕන තනුත් තියෙනවා. ඉතින් කොහොම නමුත් තමන්ට පුළුවන් තමන් දුන්න දානයක් මෙනෙහි කරන්න. ඒ දානයක් මෙනෙහි කරනකොට අන්න අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල මූලයන්ගෙන් යුක්ත වෙච්ච මනෝද්වාරික චිත්ත වේතියක් පහළ වෙනවා. එක්වරක් නෙමෙයි ඒක නැවත නැවත මෙනෙහි කරන මෙනෙහි කරන චිත්ත පරම්පරාව පහළ වෙන ආකාර තමන්ටම තේරුම් ගන්න පුළුවන්. විදර්ශනා නුවණින් විදර්ශනා ඇසින්ම දකින්න පුළුවන්. සාමාන්‍ය ඇත්තකින් නෙමෙයි. ඒ වගේ සීලයක් සමාදන් වුණ අවස්ථාව, භාවනාවක් ආරම්භ කළ අවස්ථාව පින් දීමක් පින් අනුමෝදන් කිරීමක් කළ අවස්ථාව බුද්ධෝපස්ථානයක් කළ අවස්ථාව තමන් බුද්ධ වතපිරීමේ පින්කමක් කිරීමේ අවස්ථාව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමන්ට පුළුවන්කම ලැබෙනවා අර අලෝබදව සමෝහ කියන මේ කුසල මූලයන්ගෙන් යුක්ත වෙච්ච ඒ කුසල චිත්ත වීති චිත්ත පරම්පරාව හඳුනගන්න. ඉතින් නැවතත් මේ යෝගාවචරයා ඒ කුසාසිත හඳුන ගන්නවා වගේම ඒක සෝමනස කුසාල්ද උපේක්ඛාසගත කුසාල්ද ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත අසංකාර සංකාර මේ සියල්ලක්ම දකින්න පුළුවන්. එන කාලයක් තිස්සේම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න තමයි තමන්ට මේක අවබෝධ වෙන්නේ. සමහරක් අය අවුරුදු ගණන් මේ නාම කර්මස්ථානේ වඩනවා මූලික වශයෙන් හිත හිත දකින්න හිත අවබෝධ කරගන්න. ඉතින් තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකම් තමන්ට මේක අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වෙනකම් තමන් ඉදිරියට පියමන් කරන උත්සාහවත් වෙන්න එපා. එකිනෙකට පැන පැන යන සූදානම් වෙන්නත් එපා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රාග, ద్వේෂ, මෝහසිත හඳුනාගත්තත් එimhe විතරාග, වීත්‍යෝස, වීත මෝහසිත හඳුනාගන්න කියනවා. ඊළඟට මෙතන පැහැදිලි වෙනවා මේ සංකිට්ඨං වා චිත්තං වික්කිට්ඨං වා චිත්තං කියලා. දැන් මේ සංකිට්ඨ කියලා කියන්නේ තීන මිද්දෙන් හැකිලුණු සිත. දැන් සමහරක් කියලා බලන්න දැන් අපි අපේ ළඟදී උත්සාහය නැති වුණා පින්කමක් කරන්න පම්මැලි වෙනවා ඒ වගේම කුසල ඉන්ද්‍රිය කම්මැලිකම උදාසීනම තීන මිද්ද. ඒක සමහරක් වෙලාවට අපිට තේරෙනවා මේ තීන මිද්දෙන් අපේ සිත හැකිලෙන අවස්ථා. ඒ තීන මිද්දෙන් හැකිලෙනකොට අන්න අපි අතරමං වෙනවා. අන්න ඒකට එන්නේ තීන මිද්දෙන් හැකිලෙන ඒ සසංකාරයේ අකුසල් සිත් ගැන තමන් දකින්නේ තමන්ට පුළුවන් ඒ ගැන හොඳ වැටහීමක් අවබෝධයක් ඇති කරගන්න. ඊළඟට පැහැදිලි කර දෙන්නේ වික්‍රිත්තං වා චිත්තං. දැන් වික්කිත කියලා කියන්නේ දැන් අර තියෙන මෙද්ද හැකිලුණා නම් සංකීර්ණයි වික්කිත කියලා කියන්නේ වික්ෂිප්ත භාවයට. ඒ කියන්නේ උද්දච්චයෙන් විසිරුණු භාවයට. සමහරක් වෙලාවට මේ රාගය උස්සන්න වෙන්න, ද්වේෂය උස්සන්න, මෝහය උස්සන්න වෙන්න, ඒවා নানা ආකාර මේ කෙලෙස් අරමුණු එන්න එන්න එන්න දොරට වලින් අරමුණු එන්න එන්න එන්න මේ අරමුණු පාලනයක් නැති වුණාම අරමුණු දැනගෙන යෝනිසමනසිකාරය පිහිටව ගන්න බැරි වුණාම අපේ හිත උද්දච්චයට යනවා. උද්දච්චයෙන් පෙරලෙනවා. එන්න මේ උද්දච්ච සහගත අවස්ථාව නැත්නම් හිත උද්දච්චයෙන් පෙරලෙනකොට අන්න තමන් අතරමං වීමක් වෙන මොකද කරන්නේ මොකද කරන්නේ කියලා. මෙන්න මේ අවස්ථාවන් අරමුණු කර හොඳට බලනකොට අර උද්දච්චයේ බල බලවත් යෙදিলা මොහොතිත් පහළ වෙන ආකාරය Tamanට දකින්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ කියන සිත් දකින්න ගම ඊළඟට පුළුවන් මේ යෝගාවචරයට මහග්ගත සහ අමහග්ගත කියන මේ සිත් තෝරගන්න. දැන් මහග්ගත සිතක් කියලා කියන්නේ ධ්‍යාන සිතක්. අමහගත කියලා කියන්නේ කාමාවචර සිතක්. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් යම් කිසි කෙනෙක් ආනාපාන සති ප්‍රථම ධ්‍යාන සමවැදිලා ප්‍රථම ධ්‍යානෙ නැගිටලා ඒ ධ්‍යාන සිත මෙනෙහි කරනකොට අර ඒ ධ්‍යාන සිතේ තියෙන පස්ව වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ආදී කොට ඇති මේ සියලුම චෛතසික ධර්මයන් නාම ධර්මයන් තම වෙන වෙනම දකින්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රථම ධ්‍යාන සංවේදන සමෝතෙන් නැගිටලා ඒ ධ්‍යාන සිත මෙනෙහි කරන කොටයි ඔයකින් නාම ධර්මෙන් අරමුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි ဒုတိ ය ධ්‍යාන සමවැදෙලා සමෝතෙන් නැගිටලා. තතිය ධ්‍යාන සමවැදෙලා සමෝතෙන් නැගිටලා. චතුර්ථ ධ්‍යාන සමවැදෙලා සමෝතෙන් නැගිටලා. ඒවන් අරූප ධ්‍යාන සමවැදෙලා සමෝතෙන් නැගිටලා. හැබැයි නේව සංඥා නාසඤ්ඤායතනේ හැර. මොකද නේව සංඥා නාසඤ්ඤායතනේ සමවැද සමෝතෙන් නැගිටලා ඒ ධ්‍යානංග ගැන වෙණී කර ගන්න පුළුවන් ඒ එනාව ධර්මය උදසනාව නංවන්න පුළුවන් කමක් නැහැ. එතරම්ම සියුම් නිසා. නමුත් අපට පුළුවන් අනිත් සසු ධ්‍යාන සිත් සියල්ලක්ම ධ්‍යාන සමවැදෙලා ඒ ධ්‍යාන භාවනා කරපු අය ඉන්නවනම් ඒ සමෝතින් නැගිටලා පුළුවන් සිත අරමුණු කරගෙන ඒ නාම ධර්ම අරමුණු කරගෙන නාම ධර්ම හඳුනාගෙන ඒ සියල්ලක්ම ස්කන්ධ වශයෙන් බෙද බෙදා බෙද බෙදා නමුත් Tamanට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පැහැදිලි කර දෙන්නේ මේ අමහග අමහගත සිත. අමහගත කියලා කියන්නේ කාමාවචරයි. දැන් කාමාවචර කියලා කියනකොට ඒ කාමාවචර අකුසලයක් වෙන්නත් පුළුවන් කාමාවචර කුසලයක් වෙන්නත් පුළුවන්. දැන් අරමුණත් එක්ක ඒ ලැබෙන අරමුණත් එක්ක තමන් කාමාවචර වශයෙන් ඇති කරගත්ත සිත් තියෙනවනේ. ඒ සිත් પરම්පරාවක් හඳුනාගෙන අරමුණක් මතක් කරගෙන තමන්ටම පුළුවන් හිතෙන් බලන්න මේ අමහගත සිතේ ස්වභාවය ගැන. ඊළඟට පැහැදිලි කර දෙනවා සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං කියලා. සෞත්තර කියලා කියන්නේ කාමාවචර රූපාවචර ධර්ම. අනුත්තර කියලා කියන්නේ ලෝකෝත්තර නෙමෙයි අරූපාවචර සිත්. එහෙනම් බලන්න දැන් තමන්න පුළුවන් මේ කාමාවචර සිතක් මේක රූපාවචර සිතක් කියලා හඳුනගන්න මේ සෞත්තර අරමුණක් අරගෙන අරමුණක් අරගෙන වල තමන්න පුළුවන් දකින්න. ඒ වගේ අනුත්තර අරමුණක් කියන රූපාවචර ධ්‍යාන අරමුණක් අරමුණු කරගෙන සමාන්ත පුළුවන් හිත දිහා බලාගෙන මේ චිත්තානුපසනාව වඩන්ඩ ප්‍රගුණ කරගන්න. ඊළඟට දැන් සමාහිතං වා චිත්තං අසමාහිතං වා චිත්තං. දැන් සමාහිත කියනකොට සමාධිගත සිතක්. උපචාර සමාධි වෙන්න පුළුවන්. ඊට කලින් පරිකර්ම සමාධි වෙන්න පුළුවන්. එන පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි. මේ කියන සමාධි සිත් එකින් එකට එකින් එකට වෙන් කර කර වෙන් කර කර ඒ සමාධි සිතේ ස්වභාවය දැකලා ඒ සමාධි සිතම අරමුණු කරගෙන සමාධි සිතම වඩාගෙන යනවා නම් ඒ සමාධි සිත අරමුණු කරගන්නවා නම් ඒ සමාධිත දැකීම තමයි කියන්නේ සමාහිතං වා චිත්තං කියන. දැන් බලන්න මෙතනදී මේ සමාධි සිත කියනකොට අපිට තේරෙනවා පරිකාරම සමාධි කියනකොට කුසල ආරම්මණයක් හිතට අරගෙන ඒ කුසලයේ නැවත නැවත නැවත නැවත පරිකාරම කරනකොට තමයි අර කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසල් විදිහට ඊළඟට පැහැදිලි කර දෙනවා නම් මේ පරිකරම සමාධි කියලා කියන්නේ කුසලාරම්මණයක් හිතටගෙන ඒ කුසලාරම්මණය නැවත නැවත පරිකරම කරන වෙලාවේදී හිතේ ඇති වෙන කාමාවචර ඥාන සංප්‍රේත සිත. උපචාර සමාධිය කියලා කියන්නේ ඒ කුසලාරම්මනේ බලවත්සේ ප්‍රගුණ වෙනකොට ඒ බලවත්සේ අරමුණ ප්‍රකට වෙනකොට තමයි කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසාසිත පහළ වෙන්නේ උපචාර වශයෙන්. ඒ වගේම අර්පණාවසෙන් ගත්තාම රූපාවචර සිත්. රූපාවචර සිත් තමයි පහළ වෙන්නේ. ඒ වගේම රූපාවචර සිත් ගත්තාම ඒවා රූපාවචර සිත්, ඒ වගේම අරූපාවචර ධ්‍යාන සිත් පවා පහළ කරගන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ සමත භාවනාවේදී ඒ තමන් භාවනා කමතහනක් අරගෙන ඒ කමතහන පියවරෙන් පියවරට අනුගමනය කරමින් යන ගමනේදී තමන්ගේ හිතේ ඇති වෙන සමාධිය කොටස් වලට බෙද බෙදා බෙද බෙදා බලන්න අවශ්‍ය නම් ඒ බෙද බෙදා දකින්නේ ඒ බෙද බෙදා දකින්න සිට හඳුනගෙන ඉදිරියට පියමන් කරන ආකාරය තමයි කියන්නේ සමාහිතං වා චිත්තං කියන මාතෘකාවෙන්. එන අසමාහිතං කියලා කියන්නේ සමාධියක් නැති. එහෙමනම් මේක අසමාහිත සිතක් කියලා තේරුම් ගන්නවා නම් ඒ සමාධිය නොවැඩෙන අකුසල නිශ්චිත සිතක් වෙන්න පුළුවන්. දැන් එහෙමනම් බලන්න දැන් අකුසල් සිත ගත්තාම ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අපට සමාධිය නැති ආකාරය ගැන. ඊළඟට පැහැදිලි කර දෙනවා මෙතනදී විමුක්තංව අවිමුක්තංව විමුක්ත කියලා කියන්නේ සදංග විස්කම්බන වශයෙන් කෙලෙසුන්ගෙන් අත මිදුණු යටපත් වූ සිත. දැන් බලන්න උදාහරණයක් අපි ගත්තොත් නිතර නිතර කාමාවචර කුසල්සිත වැඩෙන්න වැඩෙන්න කාමාවචර කුසල්සිතෙන් අකුසල්සිත සදාංගවස යටපත් කරනවා. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක් ප්‍රථම ධානාද ධානවල සම්වදිනකොට පංච නීවරණ ධර්මයන් ක්ලේශයන් බොහෝ වෙලාවකට යටපත් කරනවා. ඒ නිසා අපි විමුක්ත කියලා. එහෙනම් මෙතන අර විමුක්ත කියනකොට තදංගා වික්ඛම්මන විතරයි ඒක අතුල් කරගන්න බව අටකතාවේ පැහැදිලි කර දෙන මොකද හේතුව සමුච්ඡේද ආදී විමුක්ති සියල්ලක් අර ලෝකෝත්තර භූමිය හා සම්බන්ධ නිසා. ඊළඟට අවිමුක්තං වා කියලා කියන්නේ කෙලසුන්ගෙන් අත නොමිදුණු සිත. ඒ කියන්නේ කෙලසුන් සහිත සිත කියලා නෝනින් දකිනවා. එහෙමනම් තමන්ගේ ස්වකීය సంతානයේ පහළ වෙන මේ සිත් සියල්ලක්ම හොඳින් දැක දැක අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධ කර ගැනීම තමයි චිත්තානුපස්සනාව කියලා පැහැදිලි කරන්නේ. ඉතින් මේක තවදුරටත් මේක විස්තර කර දෙනවා නම් අපි තවත් එකක් දෙකක් හෝ විස්තර සහිත ඉගෙන ගත්තොත් දැන් පළමුවෙන් අපි කතා කරා රාග සහිත සිත කියලා තේරුම් ගන්න කොහොමද කියලා. එනේ රාග සහිත සිතක් ගත්තාම මේ රාග සහිත සිත අර චිත්ත වීති න්‍යායෙන් තේරුම් ගත්තා මේක ලෝභ සිතක් මේක ලෝභ නිශ්චිත සිතක් කියලා. ඉතින් ඒක පිරිසුදු ලෝභ සිතක් වෙන්න පුළුවන්, ලෝභ දිට්ඨි සහගත වෙන්න පුළුවන්, ලෝභ මාන සහගත වෙන්න පුළුවන්. ඒ කියන සිත දිහා දැක දැක දැක දැක ඒ සිතත් එක්ක පහළවන චිත්ත චෛතසික සියල්ලක්ම හඳුනගන්නත් පුළුවන්. ඒ චිත්ත චෛතසික සියල්ලක් හඳුනගන්න ඕන යෝගාවචර සිත හඳුනගත්තා නම් ඒ සිත තමයි විඥානස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේම ආයතනද මන ආයතන කියලා කියනවා. ධාතු වශයෙන් මනෝවිඤ්ඤාණ ධාතු කියලා කියනවා. සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍ය කියලා අපි කතා කරනවා. ඒ වගේ මේ සිතත් එක්ක පහළ වෙච්ච අනිත් නාම ධර්ම මෙනෙහි කරනකොට වේදනා ස්කන්ධ සංඥා සංකාර ස්කන්ධ දකින්න පුළුවන් ඒවා ධම්මායතන ධම්ම ධාතු වශයෙන් අපිට දකින්න පුළුවන් දුක්ඛ සත්‍ය වශයෙන් දකින්න පුළුවන් ඉතින් කොහොම නමුත් ඒ සිත දිහා දැකලා ඒ සිතත් එක්ක උපදින නාම ධර්ම දැකලා ඒ සියල්ලක්ම ඒ මොහොතින් මොහොත බිඳි බිඳි විනිවිදන ස්වභාවය දකිමින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න පුළුවන් නම් එසේ විදර්ශනා කරමින් ඉදිරියට පියමන් කරනවා නම් මෙන්න මේක තමයි අපේ නාම කර්මස්ථාන චිත්තානුපස්සනාවේ දැකිය යුතු ගැඹුරුම අවස්ථාව. ඒ වගේ වීතරාග සිතක් දැක්කත් ඒ වීතරාග සිත කියලා කියන්නේ දොළොස් අකුසල් වලින් බැහැර වෙලා ගිය ලෝකෝත්තරින් බැහැර වෙලා ගිය සිසු සියලුම සිත්. එහෙම 69ක් වූ සිත් තමයි ගන්න අපි. එහෙනම් 69ක් වූ සිත් පොදුවේ අපි ගන්නවා. ඒ සියලුම සිද්ද ක්‍රමක්‍රමයෙන් ඒවා හඳුනාගෙන එකිනෙකට එකිනෙකට දැකලා ඒ ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් සත්‍ය වශයෙන් බෙද බෙදා සියල්ලක්ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් විදර්ශනා කරනවා නම් මේක තමයි මූල පදාර්ථය. ඔය මේ ණය ක්‍රමයටම අපි ඒ ද්වේෂ සිතක්, ද්වේෂය නැති සිතක්, ඒ වගේ මෝහ සිතක්, මෝහය නැති සිතක්, ඒ වගේ සෞත්තර සිතක්, ඒ වගේම අනුත්තර සිතක්, ඒ වගේ සමාහිත සිතත් අසමාහිත සිතත් ඒ වගේ විමුක්ත සිතත් අවිමුක්ත සිතත් කියන මේ සියල්ලක්ම එකින් එකට එකින් එකට දකිමින් අපට පොදුවේ පුළුවන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බෙද බෙදා බෙද බෙදා අපට විදර්ශනා කරන්න. ඒ විතරක් නෙමෙයි දැන් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවට ඇතුළත් නොවනත් බුදුරජාණන් වහන්සේ මේ විඥාණය විදර්ශනා කරන ආකාරය අපට පැහැදිලි කර වමස්ථාතන සූත්‍ර දේශනාවල. දැන් බලන්න යං කිංචි විඥානං අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනේතං වා යන් දූරේ සම්තිකේවා සබ්බං විඥානං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං හය ධම්මං වය ධම්මං විරාග ධම්මා නිරෝධ ධම්මා මෙන්න බලන්න පැහැදිලි වෙනවා යම්කිසි විඥානයක් පහළ වුණාද යම්කිසි සිතක් පහළ වුණාද අතීත වශයෙන් ඒ වගේ යම් සිතක් පහළ වුණාද අනාගත වශයෙන් පහළ වෙනවද ඒ වගේ වර්තමාන වශයෙන් පහළ වෙලා පවතිනවද ඒ වගේම යම් සිතක් ආධ්‍යාත්මික වශයෙන් උපදීද ඒ වගේම බාහිර වශයෙන් උපදීද ඒ වගේ යම් සිතක් ඕලාරික වශයෙන් උපදීද සුකුම වශයෙන් උපදීද ඕලාරික කියලා කියන්නේ සාලු සිතක් සුකුම කියන්නේ සියුම් සිතක් දැන් බලන්න අකුසලය ඕලාරිකයි කුසලය සුකුමයි ඒ වගේ තවදුරටත් අපි ගත්තාම ද්වේෂසිත ඕලාරිකයි, ලෝභසිත සුකුමයි. ඒ වගේම දැන් ඥාන සංප්‍රයුක්ත කුසලය සුකුමයි, ඥාන විප්‍රයුක්ත කුසලය ඕලාරිකයි. ඔය විදිහට තමයි ඕලාරික කුසුම තෝරගන්නේ. ඒ වගේ හීනංවා පනීතංවා. හීනසිත ප්‍රනීතසිත. ලෝභසිත හීනයි, අලෝභසිත ප්‍රනීතයි. ද්වේෂසිත හීනයි, අදෝසසිත ප්‍රනීතයි. මෝහසිත හීනයි අමෝහසිත ප්‍රණීතයි. ඒ විදිහට හීන ප්‍රණීත වශයෙන් ඒව යන් দূරේ සම්තිකේවා. ඒ වගේම දැන් ලෝභ ලෝභසිත දුරස්තයි ඒ වගේම අලෝභසිත සමීපයි. කුසලයේ සමීපයි. ওই විදිහට අපිට දුර සම්තික වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකේ තේරුම් අරගෙන ඒ සිත් වෙන් කරගෙන සබ්බං විඥානක් මේ කියන අතීත සිතක් වෙන්න පුළුවන් වර්තමාන වෙන්න පුළුවන් අනාගත වෙන්න පුළුවන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගත්ත මොන යම් සිතක් හෝ වේවා මේ සියලුම සිත් අනිත්‍යං මොහොතින් මොහොත සිඳි සිඳි බිඳි බිඳි යනවා ක්ෂණයක් ක්ෂණයක් පාසාම කැඩි කැඩි බිඳි බිඳි යන විනාශය කරා ගමන් කරන අනිත්‍යයි ඒ වගේ සංකතං සංකතං කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක් පටිච්ච සමුප්පන්න ඒ වගේම හේතුවක් කාරණාවක් නිසාම උපදින දෙයක් තමයි විඥානය කියලා කියන්නේ. එහෙනම් සංඛාර නිසාම විඥාන පහළ වෙන්නේ. ඒ වගේ නාම රූප නිසාම මේ විඥාන පවතින්නේ. ඒ වගේ කය ධම්මා කොහොම නමුත් මේ විඥාණය මොහොතින් මොහොතේ ගෙවි ගෙවි ඒ වගේ දිලිවි ගෙවි ගෙවි යනවා. එහෙනම් වාය ධම්මා විනාශ වෙමින් පවතිනවා. විනාශ ධම්ම නොයලීමට හේතුවක් වෙනවා. නිරෝධ ධම්මං කණික වශයෙන් නිරෝධ වෙලා යනවා. දැන් විරාග කියන කණික විරාග කණික නිරෝධ. මොහොතක් මොහොතක් පාසාම මේක නැති වෙන නිසා විරාගයි මොහොතින් මොහොත නිරුද්ධ වෙන නිසා නිරෝධයි කණික නිරෝධ ඉතින් මෙන්න මේ විදිහට අපට පුළුවන් ඒ විඥානයේ දිහා බලාගෙන සම්පූර්ණයෙන්ම තවදුරටත් අපිට මේ විඥානය ගැන විදර්ශනා කරන්න ඒ විතරක් නෙමෙයි මේ විඥානය කියලා කියන්නේ අනිත්‍යං කයත්තේන ඒ මොහොතින් මොහොත දිදි බිලි බිලි බිලියන් නිසා ශනයක් ශනයක් පාස ඇතිව නැති වෙන නිසා අනිත්‍යයි දුක්ඛම් භයක් තියෙන මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පිළිපිනි යෑම නිසා පිළිපිනි යෑම අර්ථ හේතුවෙන් අපිට බයක් ඇති වෙන සසර බයක් ඇති වෙනවා. අනේ නැවත නැවත මේ වගේ ශරීර කූඩුවක් මේ වගේ විඥානය පරිහරණය කරන ලැබෙදී සසර බයක් ඇති වෙනවා. අන්න බය වශයෙන් දැකලා අපි දුක්ඛ ලක්ෂණ ප්‍රකට කරගන්නවා. අනත්ත අපාර කට්ටේන. ඒතකොට මෙතන මේ විඥානය කියලා සාරයක් නැහැ මෙතන. සත්‍යයේ කුජලයේ ග්‍රහණය කරගන්න දෙයක් නැහැ. ආත්මයකට ග්‍රහණය කරගන්න දෙයක් නැහැ. මෙතන නිස්සත්ත්ව වූ නිජීව වූ ශුන්‍යයි. ඒ වගේ නිත්‍ය සුභ සුඛ ආත්ම සාරවත්දයක් නේ අසාර නිස්සාරයි. මෙන්න මේ අර්ථය දැකලා අනාත්ම වශයෙන් දකිනවා. එසේ දකිමින් ඉන්නකොට මේ යෝගාවචරය මේ විඥානය ගැන හිතනවා මේ විඥානය නිත්‍යං අනිත්‍යං වාති. මේ විඥානය නිට්ටය නේ අනිත්‍යයි. අනිත්‍ය නිසාම දුක්ඛයි. අනිත්‍ය නිසා දුක්ඛ නිසා වහා වෙනසන නිසා මේ විඥානය කියන්නේ නේතම් මම මේසෝ හමස්මි නමේසෝ අත්තා මේ විඥානය කියන්නේ මගේ නෙමෙයි මමද නෙමෙයි මගේ ආත්මෙද නෙමෙයි එහෙමනම් මේ විඥානය ගැන විඥානස්මින්ති නිබ්බින්දති විඥානය කියන්නේ කලකිරෙනවා නිබ්බින්දං විරජ්‍යති අනේ කලකිරලා අතින් අත මෙදෙන මහන්සි ගන්නවා මේ වගේම විරාගා විමුක්ති අන අත්හැරීම නිසා වැළීම නිසා අන අත මෙදෙන මහන්සි හොයා ගන්නවා අවසානයේදී Taman සියලුම ආශ්‍රවයන් සමග බැලිච්ච මේ සියලුම සිත් ලෞකික සිත් සියල්ලක්ම අභිභවා ලෝකෝත්තර භූමියටපත් වෙනවා මෙන්න මේක තමයි ඒ චිත්තානුපස්සනාව තුළදී අපි දත යුතු සාරය අර්ථය වඩපත් වන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ තවදුරටත් පැහැදිලි කර දෙනවා අධ්‍යත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආධ්‍යාත්ම තමන්ගේ සිත දිහා දකිමින් සිත අවබෝධ කරගන්නවා. ඒ වගේම බාහිර වශයෙන් පුද්ගලයන්ගේ සිත හඳුනගෙන සිත තේරුම් අරගෙන කටයුතු කරන තමන් හිත කොහොමද තමන් තේරුම් ගත්තේ ඒ වගේ අපටත් පුළුවන් අර භාවනාවේ අත්දැකීමෙන් අන් අයගේ හිත අරමුණු කරගන්න පුළුවන්. ඉතින් සරව බොහෝ දුරට සමහරක් අයට මේක ප්‍රකට වෙන්න සමහර ඇතැම් අය ප්‍රකට කරගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යත්ත බහිද්ද වශයෙන් අරමුණු කරන්න පුළුවන්. ඒ වගේම සමුදේ ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව, සමුදේ වය ධම්මානුපස්සීව. ඒ කියන්නේ මේ සිතක් හටගන්න නම් ඒ හටගත් සිතක් හටගන්න හේතු කාරණා තියෙනවා. එහෙමනම් අතීත හේතු තියෙනවා වර්තමාන හේතු තියෙනවා. ඒ වගේ හටගත් හිත බෙදෙන්නත් අතීත හේතු බලපානවා වර්තමාන හේතු බලපානවා. එහෙමනම් සමුදේ වය කියන උදයබ්බේ වශයෙන් සියල්ලක් මෙනෙහි කරනවා. එහෙමනම් බලන්න අර සිත හඳුනගෙන නාම ධර්ම හඳුනගෙන මේ චිත්තානුපස්සනාව යෙදෙනකොට මේ සියල්ලක් අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් උදසනා කරනව සම්මසුනේ කරනකොට තමයි මේ යෝගාවචරය මේ සිතේ උපාදිතී භංග අවස්ථා තුනම දැකීම උදසනා කරන ගමන් නේද උපාදයයි භංගය විතර ප්‍රකට වෙන අවසානයේදී මේ භංගය විතර ප්‍රකට වෙලා සෙසු විදර්ශනා ඥාන හොඳට පහළ වෙනකොට මේ ආත්ම භාවයක් කියලා තමන් ගන්න දෙ. මේක සිතක් කියලා හොඳට තේරුම් ගන්නවා නුවණින් වටහාගෙන විදර්ශනා ඉදිරි විදර්ශනා ඥාන පහල කරගන්නවා සිහියෙන් ඉතින් විදර්ශනා මාර්ග ඒ සංගාත සම්පූර්ණ වෙනකොට මනාව සිහිය පිහිටනකොට මේ තණ්හා දිට්ඨි මාන වශයෙන් මේ කිසියම් දෙයක් ග්‍රහණය කරගන්න දෙයක් නැහැ කියලා මේ සියලු ස්කන්ධ ලෝකේ මට කියලා මගේ කියලාව දැඩිව ගන්න දෙයක් නැහැ මේ සියල්ලංගෙන් මේ යෝගාවචරය අත මිදෙනවා මෙන්න මේ ක්‍රමයට තමයි චිත්තානුපස්සනාව අපි දියුණු කරගන්නට ඕනේ ඉතින් මේක දීර්ඝ දේශනාවක් එවැගේම විදර්ශනා භාවනාවත් එක්ක බැඳිච්ච දේශනාවක් ඒ වගේම විදර්ශනා භාවනාවට නාම රූප විදර්ශනාවේදී පාදක වෙන කර්මස්ථානයක් නිසා ඉතින් අර මූලික භාවනා පුහුණුවක් භාවනා හුරුවක් නැතිව මෙහි තිබෙන අර්ථය කෙනෙකුට දකින්න අවබෝධ කරගන්න නැහැ පුළුවන් කොහොම නමුත් මේ දේශනාවන් අපට ඉදිරියේදී හරි මේ භාවනා මාර්ගයේ කරගෙන යන අතරතුරදී ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ ධම්ම විහාරි සූත්‍ර දේශනාවලදී සමහරක් මේ මේ ශාසනයේ ඉන්න ගිහි පැවිදි අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවර වෙලා ඉවර වෙලා ඉවර වෙලා තමන් ඊට පස්සේ මොකද කරන්නේ ප්‍රතිපත්තියෙන් නම් වන්නේ නැතිව තමන් ඔහි කියව කියව දේශනා කරමින් විතරක් යනවා ඒ සංඤ්ඤප්ති බහුල භික්ෂුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක තව සමහරක් ඉන්නව භික්ෂුන් ගිහි පැවිදි අය ඉන්නව මේ ධර්මය හොඳට ඉගෙනගෙන නැවත නැවත කියව කියව ඉන්නවා මිස ඒක ප්‍රායෝගිකව යොදවන්නේ නැහැ. ඒක තව පිරිසක් ඉන්නව විතල් කර කර ඉන්නවා. සිතේ සිතේ සිත මේව හොය හොය පවතින නිසා භාවනාව වශයෙන් අත්දැකීම් ගන්නෙ නැහැ. එහෙමනම් අපි කල යුත්තේ මොකද්ද? මේ ධර්මයේ භාවනාව වශයෙන් අත්දැකීම් ගන්න එකයි භාවනාවට යොදවලා ඒ කර්මස්ථාන ප්‍රගුණ කර ගැනීමටයි උදව්වක් උපකාරයක් වන්නේ. ඉතින් ඒ ගැන පිටර අදිස්ථාන කරගෙන අද දවසේ මේ වේදනානුපස්සනාව ගිය වාරේ මේ පාර මේ චිත්තානුපස්සනාව සම්බන්ධයෙන් අපි කරුණු කාරණා ටිකක් පැහැදිලි කර දුන්නා. ඉතින් මෙතකින් ජනිත කරගත්ත උදාාරතර කුසල ශක්තිය පුණ්‍ය සම්භාරය මේ පින්වත් හැමදෙනාටම නිරුක් නිරෝගී සුව දීර්ඝායුෂ සුපකාර වේවා විශේෂයෙන් අපි රැස් කරගත්ත මේ උදාාරතර ධර්ම දානමේ කුසල ශක්තිය අපගේ ආචාර්යෝත්තම නාවුනේ මහා ස්වාමීන් වහන්සේ දැඩිසේ ගිලන් වෙලා දැන් ඩර්ඩස් හොස්පිටල් එකේ දැඩි සත්කාරයක ප්‍රතිකාර ලබනවා අප විසින් මේ රැස් කරගත් උතුම් කුසල ශක්තිය ඒ ගුරු දේවෝත්තම මාහිමියන් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතට ආශිර්වාද වේවා ඒ සියලුම වේදනා අපහසුතා අසනීප සියල්ලක් වහවා සංසිඳේව අතුරු ආබාධ සංසිඳේව ඒ ශෛල කර්ම සම්පූර්ණ සාර්ථක වුණාseම මාහිමියන් වහන්සේගේ ප්‍රකෘති සිහිය ප්‍රකෘති සිහිනුවන අවදීන් පිහිටලා මාහිමියන් වහන්සේ නිරෝගී සම්පන්නිය ලැබිව බොහෝ කාලයක් තව හැමදෙනාටම පිටුපකාර වෙමින් නිවන් මඟ පාරමී පුරා මතු ලෝතුරා බුදු බව පිණිසත් මේ පින් උපකාර වේවා කියා දෙපා නමද පුණ්‍යානුමෝදනා කරමින් දෙවියන් සහිත දේවක ලෝකයාටත් අපටත් මෙපින් දෙලින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගන්නා ගමන් ඉතින් ධර්ම සාකච්ඡාවක් කරනවා නම් විනාඩි පහක් විතර පුළුවන් මොකද මම හතරට මෙහෙන් පිටත් වෙන්න ඕනේ අද මාතර පළාත ධර්මදේශනාවකට දැන් වරින්ද සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් පෙරවන් සරණයි දීර්ඝාෂ ලැබේවා. පෙරවන් සරණයි සාදු සාදු බොහොම පිං ස්වාමීන් වහන්සේ අපිට ඒ වගේම එක සිතින්ම අපේ නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කරන සම්මාස. හොඳයි එහෙනම් ඉතාම කෙටියෙන් අපිට පුළුවන් සාකච්ඡාව දෙන්න දෙන්න. මම ගෞරවයෙන් කල්යනා සිතින් නම් ඒක ප්‍රශ්නයක් ඒක පැහැදිලි කරගන්න අවස්ථාවක් ඉස්සෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ භාවනා කිරීමේදී ඒ ඒ පුත් අපිට ඇහෙන්නේ නැහැ මහත්කම බද්ද මහත්මයා ආසාවක් අහන්න ඕනේ හොඳයි භාවනා යෝගියෙක් භාවනා යෝගියෙක්ට තමන්ගේ තුන්දොස් අනුව පිරිත්සෙන් වාත මේ තුන්දොස් අනුව ස්ථාන වෙනස් කිරීමේ වැදගත්කමක් තියනවාද ඒ ඒක අද අද කාලීන අනුව කොහොමද කරන්නේ කියන එක කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් තින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ඇත්තටම මේ වාතය පිට සෙම පුද්ගලයා ඉන්න ස්ථානය සේනාසනය ඇසුරු කරන අය මේ හැම දෙයක් බලපානවා භාවනාවට ඉතින් අර යම් තැනකදී අපට තමන්ට වාතයෙන් පිටින් කෙනෙන් බාධාවක් වෙනවනම් කුපිත වෙනවනම් නැවත නැවත එතනම ඒ එරියව්වෙම ඒ තැනම භාවනා කිරීම ඒ තුළින්ම සිටීම තමන්ගේ භාවනාව දියුණුවට බාධාවක්. ඒක නිසා ඒ තොන්දොස් සංසිඳුවගෙන සංවර කරගෙන තමන් භාවනාවට පෙළඹෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම Tamanට නොගැලපෙන පුද්ගලයෝ ඉන්නවා නම් එයාගේ මේ ඈත්ලා භාවනාව සුසු පුද්ගල සුදු කරන්නේ. ඉතින් විශේෂයෙන් ඍතුව, භෝජනය, පුද්ගල, සේනාසන මේ වගේ දේවල් අත්‍යවශ්‍ය වෙන භාවනාව ඉදිරියට දියුණු කරගන්න නම් කියන එක හොඳින් මතක තියාගන්න. අවසරයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ සිතුවිලි 11 ආකාරයකට බලන්න කියලා දී මට ඉතර පැහැදිලි වුණේ නැහැ. හැම සිතුවිල්ලක්ම 11 ආකාරයකට බලන්න ඕනේද කියලා මට තේරුම් කළ දෙන්න ස්වාමීන් වහන්සේ පෙරවසන. තෙරුවන් සරණේ මෙතන අපි සිත තමයි 11 ආකාරයක් කියලා. නමුත් අපි 11 ආකාරයම නැතත් Tamanට තේරෙන ආකාර කීපයකටද ඒ මූලික වශයෙන් ඒ Tamanට තේරෙන අතීත වශයෙන් වර්තමාන අනාගතද හීනද ප්‍රනීතද ආධ්‍යාත්ම බාහිරද Tamanට පුළුවන් හැටියට එක ක්‍රමයක් හරි කමක් අනුගමනය කරන්න එන්නේ ඒක ඒක වැදගත් වෙන්නේ 11 ආකාරයෙන් කරන්න කියන එක නෙමෙයි. සර්වන් සරණයි සීලාපේ. සර්වන් සරණයි. ගරුතර මහා කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි. මේක ස්වාමින්වහන්සේ වෙනදා වගේම අපිට ඊටාම වැදගත් කර්මස්ථානයක් මැනවින් පැහැදිලි කරා පින්වත් ස්වාමින් වහන්සේට මේ පින මාර්ගඵල නිවන් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ අතිපූජනීය නාවුවෙනි ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ මට මේ කුඩා තැනක් නැවත පැහැදිලි කරගන්න අවශ්‍යයි. මේ මෝහ සහිත සිතක් නම් අපි හිතමු උදාහරණයකට අරගෙන මේ මගේ මේ මගේ මේ භාවනාව හරියද එහෙම නැත්නම් ඒකේ අඩුපාඩුකම් තියෙනවද කියලා මට ඇති වෙන මේ මෝහසිත ස්වාමීන් වහන්සේ සඳහන් කළා මෝහසිතක් වශයෙන් මෙනෙහි කරන්න කියලා. මෙතෙන්දි මට ගැටලුව මේ මෙනෙහි කරනවා කියලා කියන්නේ ආ මේ සිත අනිත්‍යයි මේ සිත පවතින සිතක් නෙමෙයි මේක මේ සෑම චිත්තස්තනයකදීම වෙනස් වෙනවා කියන එකද කියන එකයි මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. පෙරුවන් සරණයි. පෙරවන් සරණට මෙනෙහි කරනවා කියලා කියන මෝහ සිතක් තමයි දැනගත්තා නම් දැන ගැනීමම එතන කුසලයක් තියෙනවා. ඒ දැන ගැනීම මුලින් වැදගත් වෙන්නේ. තමන් දැනගත්තා නම් දැන් මට පහළ වුණේ මේක මෝහ සිතක්, ඒවා මේක විචිකිච්ඡා සිතක් පහළ වුණේ කියලා තමන් තේරුම් ගත්තා නම් අන්න ඒක තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තංති පජානාති. අන්න දැනගත්තා. නුවණින් දැනගත්තා. එහෙනම් දැනගත්තට පස්සේ ඒක මෙනෙහි කරනවා නම් ඒ සිතම ඒ වෙලාවෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන තියෙන ස්වභාවය අනිත්‍ය දර්ශන මහත්ය කියපු විදිහට මෙනෙහි කිරීම තමයි වැදගත් වෙන්නේ. බොහොම මේ තවත් ප්‍රශ්නයක් තියෙනවද කිසි ප්‍රශ්නයක්? එහෙනම් අපිට දැන් අද දවසේ සාකච්ඡා කරන්න ස්වාමීන් වහන්සේ අවශ්‍යයි සම්මත අවශ්‍යයි මේ ද්වේෂසිතක් සහ රාගසිතක් කියන එක තේරෙනවා මොහසිතක් කියලා මට අඳුන ගන්න අමාරුයි සමහරවිට කියන්නේ අවබෝධයක් හැදි කරන තිරුවන් සරණයි තිරුවන් සරණ දැන් රාගය උස්සන් වුණා මොකද වෙන්නේ ඉන්න තැන අපිට තේරෙන්නේ ඒ වගේම කරන්න ඕනේ මොකද තමන්න තේරෙන්නේ ද්වේෂය උස්සන් වුණාම තමන්න වික්ෂිප්තන මනස ඒ කියන්නේ එහෙමනම් මේ ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණු වැඩිපුර එන්න එන්න එන්න එන්න වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අපි වික්ෂිප්ත වෙනවා. අපිට මොකද්ද කරන්න ඕනේ කියලා අපිට තේරුම් ගන්න බැහැ. අන්න ඒකට මෝහ මෝහසද කියලා කියන්නේ. ඒ වගේම තමන්ට යම්කි සැකයක් වෙනවා. මේ ධර්මයේ ගැන, තමන් භාවි භාවනාව ගැන, සීලය ගැන ප්‍රතිපදින් සැකයක් වෙනවා. මේවට මෝහය කියලා කියන්නේ. එහෙමනම් අර සැකයත් එක්ක වික්ෂිප්ත බවත් එක්ක, නොසන්සුන්කමත් එක්ක තමයි මෝහය කියන එක පහළ වෙන්නේ. හොඳයි එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමවටපත් කරමු. ඒ නිමවටපත් කරන්න කලින් මම විතාත්මක ගෞරවයෙන් ආරාධනා කරන සුබද්‍රා මහත්මියට කෙටියෙන් පින්න නෝන්දනාවක් ඊට පස්සේ අපි නැවත ස්වාමීන් වහන්සේට යමු වෙලා වැඩසටහන අවසන් කරමු. සුබද්‍රා මහත්මිය සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ පාද නමස්කාර වේවා. අද අපිට ඊටාම උතුම් ධර්ම දේශනාවක් භාවනාවට සමවදින විට සුවකීය సంతානයේ පහළ වෙන සිත සමග ඇති වෙන නාම ධර්ම ගැන ඔබ වහන්සේ ඊටාමත් පැහැදිලිව අපිට කරුණු කාරණා මත කර දුන්නා. අනන්ත අප්‍රමාණ පින් ඔබ වහන්සේට මේ ධර්ම දානයේ කුසලය ඔබ වහන්සේ කියන ආයත ස්වාමීන් වහන්සේ හොඳින් සෝය ලබන්න හේතු වාසනා වේවා. චිරාත් කාලයක් තවදුරටත් ජීවත් වීමට උන්වහන්සේට ඒ සත්‍ය ධර්මය සාර්ථක වේවා. ඔබ වහන්සේ අද ධර්ම දේශනාවෙන් ලබා ගත්තා වූ ඒ පින කුසලයෙන් උතුම් නිර්වාණය කරාම ළඟා වෙන්න මේ පින ඔබ වහන්සේට හේතු වාසනා වේවා කියලා කිතින් මම ප්‍රාර්ථනා කරන පාද නමස්කාරව ප්‍රාර්ථනා කරනවා. පිරුවන් සරණයි. සාදු සාදු. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ඔබ අද අද අද දවසේදී මේ ප්‍රතිකරගත් උතුම් කුසල ශක්තිය මේ ශ්‍රාවක පින්වත් හැම දෙනාගේ පුණ්‍යාත්මේ ජීවිත සතුටවත් වීමට සමතිපස්සනා භාවනා ආලෝකයේ ලබන්නට ඒ වගේ සම්මියද්විෂ දෙවියන්ගේ දෙහිම රැකවරණ ලබන්නට ඒ වගේ මේ පිරිහිගෙන බුද්ධ ශාසන නගා සිටවන්නට හැම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේ සුවසේ නිවන් මඟ පාරමී පුරා ප්‍රතෝ බෝධි වලින් අමා මහ නිවනේ සැනසීම දක්වා මේ සීලුපින් හේතු වාසනා වේවා පිළි මෛත්‍රියෙන් ආශිර්වාද කරන දෙවියන්ට පින් අනුමෝදන් කර පළමුවේ ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං තිරන් රක්칸තු සම්බුද්ධ ශාවකං හොඳයි අද දවසේ රැස් කරගත් උතුම් කුසල් බලයෙන් හැමදෙනාටම ලොවේ ලෝතුරා සුව සැලසේවා අභිවාදන ශීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්ඡතු සුපත්තේ වාසුපත්තේ 嗯。